අකුසලයට නැඹුරු වෙච්ච හිතේ ස්වභාවය සිතුවිලි හැම වෙලාවෙම අකුසලයට අනුව තමයි කියන ගලන්නේ. අන්න ඒ නිසා නිතර පින් කරන කෙනාගේ හිත පිනට හැඩගැහෙනවා වගේම නිතර අකුසල් කරන කෙනාගේ හිත අකුසලයට අනුව හැඩගැහෙනවා. අන්න එහෙම හිතක් තමයි ධර්මයට යොමු කරන්නේ. ධර්මයට යොමු කරනකොට කොහොමද කරන්නේ බුදුරජාන් වහන්සේ පෙන්නනවා සබ්බ පාපස්සා කරන අපි උත්සාහ ගන්න ඕනේ අර අකුසලයට නැඹුරු වෙච්ච හිතක් අකුසලෙන් වළක්වලා කුසලයට පුරුදු කරන්න ඒ නිසා පාපී අකුසල් වලින් වළක්වන්න පුරුදු කරනවා. කය මුල් කරගෙන අකුසලෙන් වළකින්න. වචනෙන් කරන අකුසල් වලින්ත් වළකින්න. ඒකට තමයි අපි කියන්නේ සීලය කියලා. සිල්වත්කම කියන්නේ කයයි වචනයයි සංවර කරගැනීම. කයෙන් වචනයෙන් වෙන්න තියෙන අකුසල් අපි සමාදන් වෙලා නෑ මම මේවා කරන්නෙම නෑ කියන අදිෂ්ඨානේ අපි සීලයක් සමාදන් වෙලා ඔන්න සංවර කරගන්න. ඊළඟට අපි හිතමු අපිට දැන් අපි සීලවත් වෙලා ඉන්නවා අපි වැරදි කරන්නේ කයින් කරන්නේත් නෑ වචනින් කරන්නේ. හැබැයි හිතට මේව වද දෙන්න. හිතට මතක් වෙන. ඉස්සර මම මේ වගේ පව්කම් කරා කියලා පරණේවා හිතට එනවා කියලා ගලාගෙන. එතකොට අපි දක්ෂ වෙන්න ඕනේ මම සීලවන්ත කෙනෙක් පරණ වැරදි දැන් මට අදාළ නැහැ කියලා හිතෙනොත් අකුසල් ගැන තියෙන මතකය බැහැර කරන්නට ඕන. පින්තුනි පරණ දෙයක් හරි අපි සිහි කර කර සිහි කර කර පසුතැවෙනවා නම් ඒ අකුසලේ බලවත් වෙලා අපායগামী වෙන්නත් පුළුවන්. සමහරවිට පුංචි අකුසලයක් ඇති හිතන්න හිතන්න ඒක බලවත් වෙනවා. අන්න ඒ නිසා සබ්බ පාපස් අකරණම් කියන්නේ කයින් වැරදි කරන්නේත් නැහැ වචනෙන් කරන්නෙත් නෑ විච්ච වැරදි අකුසල් ගැන හිත හිත හිතේ වැඩෙන්න දෙන්නෙත් නෑ හිතෙනුත් අකුසල් ගැන මතකේ පවා බහර කරන්නට ඊළඟ වේ තමයි කුසලස්ස උපසම්පන්න අන්න අකුසල් වලින් අපි වළකිලා අකුසලයට අනුව හිතක් හැදගහින්න දෙන්නේ අකුසලෙන් හිත සම්පූර්ණයෙන්ම බහර කරගන්න ඊළඟට කුසලයට නැඹුරු කරන කුසලස්ස උපසම්පද අපි කුසල් වඩන්න වඩන්න විඥානේ කුසලයට අනුව හැදගහිනවා ඒ නිසා අපි පුළුවන් තරම් කයින් සුචරිතේ දෙන වචනේ සුචරිතේ දෙන හැම වෙලෙම හිතන මගේ කය මුල් කරගෙන කාටවත් හිංසාවක් නොවේවා මම කතා කරන වචනයක් තුලින්වත් කිසි කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා කියලා ඔන්න කය වචනේ සංවර කරගන්න හැබැයි හිතනුත් කරන්න ඕන කරපු පින්කම් කුසල් දහම් තියෙනවා නම් ඒවා නිතර නිතර හිතන්න ඕන දැන් හිතේ ස්වභාවය තමයි අකුසල් හිත හිත හිතියොත් අකුසල් බලවත් ඒ නිසා අකුසල් හිතින් බැහැර කරනවා කුසල් හිතන්න හිතන්න කුසල් බලවත් ඒ නිසා කුසල් වඩන කුසලයට අනුව වැඩෙන්න දෙනවා ඒ නිසා ඉස්සර පින්පොත් තියාගත්තේ කරන පින්කම් පොතක හරි ලියලා නිතර නිතර සිහි කරන. එහෙම පිනක් ගැන හිතන්න හිතන්න පින බලවත් මම මේ වගේ පින්කම් කරා මම මේ වගේ පින්කම් කරා කුංචි පිනක් හිතලා හිතලා ඒක බලවත් කරගන්න පුළුවන්. දැන් බලන්න මේ විමානවත්වයේ තියෙන දෙවිවරුන්ගේ සිදුවීම් දිහා බලනකොට මහාලුක පින් කරපුවයි නෙමෙයි. සමහර පින්න පාටි ගිය කෙනෙකුට වැඩම කරපු ස්වාමීන් වහන්සේ නමකට එක පිට්ටු කෑල්ලක් පූජා කරනවා. මැරෙනකොට ඒක මතක් කියලා දිවි ලෝකයක්. සමහරවිට මල් ටිකක් පූජා කරලා එනකොට මගදී අනතුරකටපත් වෙනවා මැරෙනකොට අර පින මතක් වෙනවා. සමහරු කියනවා ස්වාමීනි එක දිව්‍යාංගනාවක් මුගලන් හාමුදුරුවෝ අහනවා ඔබ මේ තරම් සැප සම්පත් පහළ වෙලා මෙච්චර සැප විඳින්න මොන වගේ පිනක් කළා අනේ ස්වාමීනි මම නන්දම්ම මායක හරිම තරහින් කියලා හිටියේ දවසක් පින්දපාතේ ආව ස්වාමීන් වහන්සේ නමකට ගෙදර දෙන්න දෙයක් නෑ බලනකොට නන්දම්මගේ කාමරයේ තිබ්බ කින උද්දඟු දෙකක් ස්වාමීනි හොඳ වැඩ ඉන්න කියලා ආසනයක් පනවලා අර උද්දඟු දෙක මිරිකලා උප්පැණි ටිකක් හදලා පාත්‍රයට පූජා කරයි බොහොම සද්ධාවෙන් මම දන ගහලා වැන්දා කියලා. ඒ පින සිහි කර කර ඉන්නකොට මෙන්න නැන්දම්ම ගෙදර ආවා. ඇවිල්ලා හව කොමගේ උද්දරු දෙක තී ගත්තද කියලා. එතකොට ගිහින් කිව්වා අම්මේ සතුටු වෙන්න මම පින්දපාතයාව ස්වාමීන් වහන්සේ නමකට ඒ උද්දරු දෙක පූජා කරා. ඒ කාගෙන් අහයිද මගේ උද්දරු දෙක පූජා කරේ කියලා පුටුවේ උස්සලා ගැහුවා ඔළුවට. ඔන්න ඒ කාලෙ වෙච්ච දේවල්. පුටුවෙන් ඔළුවට ගහනකොට ඒම මම මැරිලාම ඇදගෙන වැටුණා කියලා. ස්වාමීනි ඒ වෙලාවේ පණ යනකොටත් මට මතක් වුණේ අර උද්දණ්ඩ පූජා කරපු පින කියලා. නිම්මෙන් පිබිදියා වගේ දිව්‍ය ලෝකෙ පහළ වුණා. එතකොට බලන්න ඒ වගේ දැන් අපිට බැලුවේ බැලමට පේන්නේ මේ උද්දණ්ඩක් පූජා කළා මහා පොඩි පිනක් වගේ. සමහරු වතුර ටිකක් තන් දීලා දිව්‍ය ලෝකෙ ගියා ඉන්නේ. එතකොට අපිට පේනවා පුංචි පිනක් වුණත් ඒ පිළ සිහි කරලා සිහි කරලා අපිට බලවත් කරන්න පුළුවන්. මරණ මංචකේ හරි ඒ පින සිහි කර කර සතුටු වෙන්න පුළුවන් නම් ඒක ඊළඟ උපත පිණිස බොහොම බලවත් පිනක් බවට පත් කරගන්න පුළුවන්. අන්න ඒ නිසා කුසලස් උපසම්පදා කියන්නේ නිතර කුසල් කරනවා පින් කරනවා කරන පින සිහි කළා සිහි කළා බලවත් කරගන්න දක්ෂ වෙනවා. ඊළඟ එක තමයි සචිත්ත පරිවර්තන. තමන්ගේ හිත දමනය කරන්න ඒකට තමයි භාවනාව කියන්නේ. කයයි වචනයයි සංවර කරගන්න පුළුවන් සීලය. හිත සීලෙන් සංවර කරන්න බෑ. හිතට ගලාගෙන ඉන්න ඒවා නවත්තන්න බෑ. හිත සංවර කරන්න තමයි භාවනාව. ඒ පිණිස අපි සමත විදර්ශනා වඩමින් හිත දමනය කරමින් හිත සංවර කරගන්න උත්සාහයක් ගන්න. අන්න ඒ විදිහට අකුසලෙන් වැළකීලා කුසල් වඩමින් හිත දමනය කරගන්නවා නම් බුදුරජාණන් වහන්සේ වදාළ යා දවසින් දවස දවසින් දවස ගමන් කරන්නේ නිවන් අවබෝධය පැත්තට ඒ සම්බුද්ධානුශාසන බුදුරු පහළ වෙලා පෙන්වලා දෙන්නේ ඔන්න ඔය අනුශාසනා ඒ නිසා අපේ ජීවිතවල මේ හුස්ම ටික කවදා කොතන කොයි මොහොතේ අවසන් වෙයිද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. මරණය ඉදිරියේ ධර්මයේ දියුණු කරගත්තේ නැත්නම් අපි අන්ත අසරණ වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට හිතන්න, දන්න කියන අය ගැන ආපස්සට සිහි කරන්න හැම වෙලෙම ධර්මයෙන් බොහෝ දෙනෙකුට බුද්ධ ශාසනයක් මුණ ගැහුණත් ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරුව තමයි මැරුනේ. අන්න ඒ නිසා අප්‍රමාදී වෙන්න. බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනයත් ඒකම. අප්‍රමාදීන සම්පාදිත. අප්‍රමාදීව කුසල් වඩා. එහෙමනම් ඔබ හැමදෙනාම මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදීව අකුසල් ප්‍රහාණය කරගෙන අප්‍රමාදීව කුසල් දහම් දියුණු කරගෙන අප්‍රමාදීව හිත දමනය කරගෙන මමත් මේ බුද්ධ ශාසනයේදී ධර්මයේම දියුණු කරගන්න මහන්සි ගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ඒමනම් පින්තුනි ධර්ම ශ්‍රවණයෙන් අපි රැස් කරගත්ත සියලු පින් අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බල අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. අද ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ විජේරත්න ඉලුක්පිටිය මහතා ඒ වගේම පත්මිනි ඇඹුරිණී මහත්මිය ඇතුළු අචිනි ප්‍රියංගිකා රසිකා ප්‍රියංගනී අචිනි ප්‍රියංගිකා ඒ වගේම රසිකා ප්‍රියංගනී චමිලා දීරුක්ෂි කියන දියණිවරුන් ඇතුළු පවුලේ සියලු දෙනා. මේ හැම දෙනාගේම මූලිකම අරමුණු අතර සඳහන් වෙනවා Taman නමින් මිය පරලව ගිය වර්ග પરම්පරාගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ජානිස් සිඤ්ඤෝ පියාණන් ඒ වගේම එන්සහාමි මෑණියන් පොඩි නෝනා ඒ අත්තම්මා ඒ වගේම හොමේ නෝනා කියන සුළු මෑණියන් ඒඩී චන්ද්‍රදාස මාමා සහ සුනිල් කළුආරච්චි කියන ඒ බිය පරිලෝකීය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම. නම් සඳහන් කරපු ඥාතීන් වගේම වර්ග પરම්පරාගත පින් අපේක්ෂාවෙන් ඉන්න සියලු ඥාතීන් මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝක ජීවිත සපවත් වේවා, සුවපත් වේවා. වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ.